ඉද බික්ක වේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති පස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති අබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති අබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්සසිසාමි තී සික්ඛති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන වචිනා සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාව වැටෙන්නේ මේ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දේශනා වාරයේ විදියට. අපි උදේට ඡායන විනාඩි ගාණක් කරගත්තා. මේ සතිපට්ඨානෙ හඳුන්වා දීලා ආධුනික යෝගාවචරයේකට පරයන්ක භාවනාවට ගැලපෙන විදියට සතිපට්ඨානෙ මුල්ම කොටස විවරණය කරගන්න. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නාතර කරපු තැන ඉඳලා ඉදිරියට මේ සතිපට්ඨාන සූත්‍රයේ අනුව ඉදිරියට මූල ධර්ම ඒ වගේම අත්දැකීම් සම්බන්ධ කරගෙන දේශනාව පවත්වාගෙන යනවා. උදේ අපි මතක් කරගත්ත තරුවචන් වහන්සේ විසින් මේ දේශනා කරන්නට යෙදුනේ හතක් වූ ආනිසංස ලබා ගැනීම සඳහා ඇත්තා වූ ඒකායන මාර්ගය හතරකට කඩලා කාය අනුපස්සනාව වශයෙන්, වේදනා අනුපස්සනාව වශයෙන්, චිත්ත අනුපස්සනාව වශයෙන්, ධම්මා අනුපස්සනාව වශයෙන් ඉදිරිපත් කරනවා. එයින් මේ කාය අනුපස්සනාව කොටසයි දැන් මේ අද ඉදිරිපත් කරගත්ත පාළි වාග් මාලාවේ විශේෂයෙන් සංග්‍රහ වේ. මූලික වශයෙන් ඒ කායන මාර්ගය සතරක් වූ සතිපට්ඨාණයට කඩලා දක්වන මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසීම ප්‍රශ්නයක් නගනවා කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මානිනී මේ කයේ කය අනුව බලන සුළුව වාසය කරනවායි කියන්නේ මොකද්ද? නැත්නම් කයේ කය අනුව බලන සුළුව වාසය කරන්නේ කොහොමද කියලා. ඒවට අපි සාසනය සඳහන් කරන්නේ කතේතු කම්මිතා ප්‍රශ්න කියලා. කටයුතු කම්මිතා ප්‍රශ්න කියලා කියන්නේ අසන්නාගේ අවධානයේ මූල මාතෘකාවෙන් නැත්නම් පොදු මාතෘකාවෙන් විශේෂ වූ එක තැනකට යොමු කරන්න ඕන වෙච්චාම අන්නේ විදිහේ යොමුවක් සහිත ප්‍රශ්නයක් අහන ප්‍රශ්නයක් අහලා මේ සමන් වහන්සේම උත්තර දෙන්න මේ හදන ඒ වගේ කියන්නේ කතේරු කම්මිතා ප්‍රශ්න කියලා එතකොට මේ බණ අහලා පුරුදු ඇත්තෝ දැන් මේ ඇත්තෝ වගේ මේ ඇත්තන පාලි නොදන්න හින්දා කරබන් ඉන්නවා දන්නේ නැහැ. ඇත්තට පාලි දැනගෙන උගත් උත්තර දෙන්න යන්නේ. මොකද හේතුව මේ සරුවත්තරන්සේගේ දේශනා විලාසය දන්න නිසා. නාචාන මහණෙනි මේ කයෙහි කනුව කය අනුව බලන්නේ කොහොමද කියලා. එක ටිකක් කතා කරන්නේ. ඉතින් දන්නා මේ ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලක් නෙවෙයි යන්නේ සරුවචන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ කයේ කයානුව බලන්නයි මේ උගන්වන්න හදන්නේ කියලා දාන්න නිසා ඉස්සද්දව තූෂ්ණීම් භාවයෙන් බලන්න. එතකොට සරුවචන් වහන්සේ විසින්ම ඊළඟ බේක්කවේ බේක්කෝ කියලා මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විසින් මෙන්න මෙහෙම කටයුතු කරනවා. මොකටද ඒ? අර කයේ කයano බලනවා කියන එක විස්තර කරන්න. ඉතින් මේ කයයි කය අනුව බලනවායි කියන ගියාම මේ කය කය කියන වචනේ දෙසරයක් කියවිච්ච එක විතරයි අපට තේරෙන්නේ. නමුත් මේකෙන් සරුවචනාංශේ මතු කරලා පෙන්වන්න හදන්නේ ඇත්ත ඇති හැටියෙන් බලනවා කියන එකට මේ හුරුවක් ලබා අපි මේ කය දකින්නේ ස්ත්‍රියාවක් පුරුෂයෙකුගේ කය දකින්නේ කාම වස්තුවක් විදියට. හැදීගෙන යන වයසේ පුරුෂයෙක් කාමයේ කය දකින්නේ මේක රූපලාවන්‍ය වඩන දෙයක් විදියට. මස් පුදු සහිතව විභූෂණ පාන්ට උපකරණයක් විදියට. මැදි වයසට යනකොට අපි දොඹකරයක් විදියට පාවිච්චි කරනවා. බරෝසෝන යන්ත්‍රයක් විදියට පාවිච්චි කරනවා. වයසට යන්න යන්න අල්ප දායන වගේ කුදු වෙනවා. ඒකකොට ඕනේ ඇස් කම්පේන් නැති නිසා කය වෙන තාලයකට ඔය ඉතින් ඇස් දානවා, දත් දානවා, කන නානා ආකාර දේවල් වලින් කය හදනවා. අන්තිම වෙනකොට තමන්ගේම මල මූයේ වැතිර ගන්න අවස්ථාව වෙනකොට චක්කුණු පංචස්කන්ධය කියලා අනිත්‍ය භාවනාවට යනවා. එතකම්ම නම් මේක දිහා ඔය කය කියන ස්වරූපේ නෙමෙයි බලන්නේ අපි විවිධ එක එක මට්ටම් වල එක එක ලිංගාණු එක එක දවසේ කාලය අනුව ජීවිතේ කාලය අනුව අපි මේ කයට විවිධාකාර ආකල්ප පටවන. මේක තමයි අපිට පේන ලොකුම දේ. මේක තමයි අපිට තියෙන ලොකුම වස්තුවකත් එකයි කටයුතු කරන්නේ. නමුත් මුළු ජීවිතේ පුරාම අපි කයේ කය ආනුව බැලීම කෙරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මෙතුක්කල් අපි ගත කරපු සංසාරය දිහා බලනකොට නම් 100 100ක්ම ගත වෙලා තියෙන්නේ කයේ කය ආනුව බලන්නේ නැතුව කියලා කියන්න පුළුවන්. නමුත් අද අපි ඉන්නේ කයේ කය ආනුව බැලීමට 100 100ක් කාලය යොදලානේ. කියනවා බලන්න අපි ගියාත් මොලත් යම් ප්‍රමාණයකට සොච්චම ටිකක් මේකට අදහස් ඇති කරන්න ඇති. අපි මේකට යොමුව පරමාර්ථයක් ඇති කරන්න ඇති. ඒකයි අද අපට මෙවැනි වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. කයේ කය අනුව බැලීමටම 100%ක් කාලය දීලා ගත කරා. ඉතින් ඒක නිසා අපට මේ මගේ කය දැන් මේ මෙතන තියෙන කය තමයි ලෝකේ තියෙන අරුමම වස්තුව නොදන්නම දී. මේ කය හේතු කරගෙන අපි අනුන්ගේ කය ගැන ඊය ගැන හෙට ගැන හරියට තොරතුරු එකතු වෙලා ඉතිහාසය කියනවා භූගෝලය කියනවා භෞතික විද්‍යාව කියනවා රසායන විද්‍යාව කියනවා ඒක සේරම වැටෙන්නේ ලෝකායත ධර්ම වල ලෞකික ඥාන වලට ඒ සෑම දෙයක්ම බාහිරාවර්ති මේ කය පදනම් කරගෙන කරාට යොමු වෙලා තියෙන බාහිරයට මේකට තමයි නවීන විද්‍යාව කියලා කියන්නේ නිසා නවීන විද්‍යාව 100ට 100ක්ම බොරුවක්. කායේ කාය අනුපස්සී කියන දර්ශනේ බලනකොට මොකද ඒක හුදු බාහිරවර්තී නිසා. කායේ කාය අනුව බලනවා කියලා කියන්නේ අන්තරාවලෝකනයක් අවධානය ඇතුළට ගැනීමක් මේක ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සයිට් කියලා. මේ තමයි මේ සරුවචනංශ අපිව කරකෝලා අඹරලා ආපහු මාසුකාට ගන්න හදන හැටි. අපේ විමිතිකලම නෑතික දයාපත් වෙච්ච ස්වාමීන් වහන්සේ විද්‍යාව හදාarලා තිබුණේ නෑ නමුත් මුල කෙඳලා විද්‍යාවට දොස් දකින්න සුළු තමයි ගත කරේ අපවත් වෙන්න කිට්ටු වෙලා විශාල පොතක් මේ හැදුවා පෙන්නවා ලිව්වා මේ කියන විද්‍යාව අද කියන විද්‍යාව ඉස්සරලා නවීන විද්‍යාව කියලා කිව්වට දැන් ඉන්නේ නවීන කාලලා දාගෙන කෙලින්ම විද්‍යාව කියලා කියනවා රැලක් ඒක පිටිපස්සෙමුත් යනවා ගියාට බුදුරජාණන් වහන්සේ පෙන්වන කයේ කය අනුව බලනවා කියන එක නැත්තම් අභ්‍ය අන්තරාවලෝකන අභ්‍යන්තර අවලෝකනය දිහා බලනකොට මේකට කියන්න තියෙන සුද්ධ වශයෙන්ම අවිද්‍යාව කියන්නේ. මොකද ඒ කාන්තේ මනුෂ්‍යයාගේ අවධානය බාහිරට යොමු කරනවා. යොමු කරලා ඒකට ඉතින් නම්බු නාම දෙනවා, සල්ලි දෙනවා, කීර්ති නාම දෙනවා, ලාභ සත්කාර සම්මාන සිලෝක තේරම දෙන්න දෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නමුත් ඒකිට ඇත්තටම විද්‍යාවේ ඔය කියන තියෙන අද නවීන විද්‍යා දෝෂයක් නෙවෙයි. අපේ තියෙන ලෝභකම කැහුලාකම තමයි. අපි ඒක පිළිහිද කරගෙන හෝ ඉයක් හරි හම්බ කරන්න පුළුවන් නම් ඉයක් හරි ලාභ සත්කාර ගන්න පුළුවන් නම් රාන්තරාවලෝකනේ කයේ කය අනුව බැලීම පැත්තක තියලා අර ලාභයටත්, දේශයටත්, පහසුවටත් ඉති විද්‍යාව පස්සේ යනවා. ඒ නිසා අපි මෙතෙන්දී පොඩ්ඩක් නතර වෙලා මොකද්ද මේ කයේ කය අනුව බලන්නේ කියන එකටයි මේ අවධානය ගන්න හදන රරුවචනාංශයේ දෙන <clears throat> යොමු අනුව. ඒක නිසා මේ කය කියන එකේදී භාවනා පාරිභාෂිත ශබ්දමාලාවෙන් බලනකොට කයන කියන එක මෙතෙන් අදහස් කරන්නේ රූප ධර්ම කියන එකයි. සතර සතිපට්ඨානේ කායන පසනාව වැටෙන රූප ධර්ම සම්බන්ධව. ඉතින් යා වේදනා, චිත්ත, ධම්ම කියනවා නාම ධර්ම වලට වැඩෙනවා. ඒතර මේ කයේ කය අනුව බලනවා කියනකොට මනින්න පුළුවන්, කිරන්න පුළුවන්. භෞතික වශයෙන් අත්දකින්න පුළුවන් ත්‍රිමාන රූපයකට අහුවෙන වස්තු කොටස් වලට තමයි මේ කය කියන එක ගන්න. ඒනොත් අපි මේ යෝගාවචරයට ඒ සඳහා පරිේශනාකාරයක් වෙන්නේ අපි උදේ මතක් කරගත්තා වගේ උද්දම් පාදතල අදෝකේ සමත්තකා තච පරියන්තං කියන විදිහට පාද තලයෙන් උඩ කේසාන්තේ යත හැම පරියන්ත කරගෙන ඇත්තා වූ මේ කය. ඉතින් මේ කයේ මේ හතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ තමයි පවතින්නේ. ආන්නේ ඒක කයේ කය අනුව බලනවා කියලා කියන්නේ මුළු ලෝකෙම නැත්නම් අපි කියවත් මුළු විශ්වෙම මුළු චක්‍රාවාටයේම නියෝජනයක් තමයි මේ කයේ තියෙන්නේ. මොකද මේ මුළු චක්‍රාවාට විශ්වය එනත අපිට මේ පේන දකින්න ලෝකේ හැදිලා තියෙන හුදු හතර මහා ධාතුන්ගේ ඒකක් නියෝජනය වෙනවා මේ අපි ගන්නා වූ මේ කටබඩ සහිත කයි. නියෝජනය වෙන්නේ රූප ධර්ම පැත්තේ. මනින්ද කිරන්න පුළුවන් රූපණ ගතිය ඇති අවුවට වැස්සට සීතල තුඩුසුකට වෙනස් වෙන ගතිය. ඉතින් අපි ඒක ඒ තරමෙන් ඒ ආකාරයට මේ කය දිහා බලලා නැහැ. ඒකයි සර්වචනාංශේ මතක් කරන්නේ මේක කයේ කය අනුව බැලීම ඒකායන මාර්ගයක් ඔය කියන හිතේ පිරිසුදුකම ඇති කරගන්න. සත්‍යාවේ විසුද්ධිය පිණිසයි. ඒ විතරක් නෙවෙයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුරු කිරීමට න්‍යාය අවබෝධ කිරීමට නිවන් දැකීමට. ඉතින් ඒක නිසා රෝහිතස සූත්‍රයේ සර්වචනාවේ මතක් කරනවා මානි මේ බඹයක් පමණ වූ කයෙහි මම දුක්ඛ සත්‍ය පනවනවා. මම මෙහි සමුදේ සත්‍යයත් පනවනවා. මම මේ නිරෝධයත් පනවනවා. මම මේ නිවනට නිරෝධයට මාර්ගයක් පනවනවා කියන්නේ. ඒ නිසා මනුස්ස ආත්මයක් ලබන්න, මනුස්ස ශරීරයක් ලබන්නට පින් කරන්න ඕනේ කියන එක කටහොදලා කිය යුතු වචනයක්. මුත් ලැබුවට පස්සේ කයේ කය අනුව බලන්නේ නැතුව මේක කාමයේ සඳහා, බර ඇදීම සඳහා විවිධාකාරයෙන් බලනවායි කියලා කියන්නේ පුදුමාකාර ක්ෂණ සම්පත්‍ය ඉක්ම වීමක්. නමුත් මෙතුවා කල් අපි නොදන්නා කෙලවරක් සහිත සංසාරේ ආවේ වුණොත් ඒක තමයි. ඔතන තමයි ඉඳලා තියෙන්නේ. බොහෝම අමාරුයි. ලොකු පිංකම් කරලා. ලොකු දාන සීල පිංකම් කරලා මේ කයක් ලබන මනුෂ්‍ය කයක්. ඒක නේතර දින වටිනාකම්. නමුත් ලැබුවට පස්සේ తත්‍ර తත්‍රා අභිනන්දනයි. ලැබුවා වූ මේ කය විශේෂයි අභිනන්දනයක් ඇති කරගන්න. මම උසයි, මම වර්ණවත්, මම තරුණයි, මම බලවත් ආදී වශයෙන් එහෙම නැත්නම් ඒ අඩුපාඩුවක් ගැන හිතලා තැවීම වශයෙන් හෝ තත්ත තත්‍ර ආභිනන්දනී මිස නැත්නම් ඒක පිළිබඳ පශ්චාත්තාප මිස කය කයාණු බැලීම ඇත්ත ඇති හැටියෙන් බැලීම අපිට පුරුදු කරලා නැහැ මොනම විද්‍යාවකින්වත් දැන් toy තියෙන නවීන විද්‍යාව වලින් ඒක උගන්වන්නෙත් නැහැ ඉගන්වන්නකොටම විද්‍යාව දෙදරන ඒ කියන්නේ බුද්ධ ධර්මයේ දක්වන විද්‍යාව නෙමෙයි මේ ලෞකික විද්‍යාවල් සේරම පච වෙනවා ඒ මොකද අපි මෙතුවා කල් මේ කයිදියා බලලා තියෙන අවිද්‍යාවේ මුලාවේ අපි බලලා තියෙනෙම මෝහයෙන් යුක්තව. මේ මෝහයෙන් යුක්තව බැලීමෙන් තමයි ලත්තනම පහනක් පත්තු කරපු ගමන. පහන තමන්ගේ පාමුලට හේවණල්ලක් විහිදුවා ගන්න. පිටිබන්ධම පත්තු කරපු ගමන ලෝකයේ ආලෝකයේ කරුවට තමන්ගේ පාමුලට අන්ධකාරයක් ඇති කරගන්න. ඒ වගේ තමයි මේ කයක් හැපිච්ච ගමන් ඒකෙන් අපි අවිද්‍යාවක් ඇතුළට ඇති කරගෙන පිටතට ආලෝකයක් වේදන ගතියක් තියෙනවා ලෝකෙට පරකාසි gedetta මරගාති කියලා ඕක තමයි කරගෙන ආවේ. එන්නේ බාහිර ලෝකයේ දිතුරන පැත්තට තමයි අපි ඔය නවීන විද්‍යාව කියලා බාහිර හොයන හොයන යන්නේ ඒක හරි වර්ණවත් හරි විචිත්‍රයි නමුත් ලක්තැනම අසීය අසතිය මොකද සතිය තියෙන්නේ අර අන්ධකාරතන. මේ කය ඇති කර ගන්නකොටම ඇතුළත බලනකොට ඕකේ කිසිම උපදාන දෙයක් නැහැ. නව දොරින් වැగిරෙන කාරළු තමයි තියෙන්නේ. ඇහැගත්තොත් කබ වැగిරෙනවා මොන සම්මතයටවත් අත කරන්නේ නැහැ. කන ගැත්තොත් කන් කරළු. ඔයගේ හැම දොරකින්ම කරේ. නමුත් අපි වා පියන්ට මකන්ට নানা ප්‍රක්‍රම හොයාගෙන මේක ලස්සනයි කියලා පෙන්වන්නත් හදනවා අල්ලමු ගෙදර ඉන්න කට්ටිය අකුලි ගහන්නත් ලෑස්තිලා ඉන්නවා ලස්සන ලස්සන තමයි කියන්නේ. ඒ නිසා අපි මේ බාහිරේ හොයනවා පුදුමාකාර විදිය. ඕන ලස්සන හොඳ කතාවක් කියනවා අරාබි මේ සාහිත්‍යයේ අරාබි කරේ ඉඳලා දිනවා කියව නැත්නම් ඒක වහලත් කියවලත් අපේ ලංකාවේ අපි දන්න අන්දරේ වගේ මිනිස්සෙක්. එනිසා බොහෝමත්ම ඥානවන්තයි නම් ලෝකයට පෙන්නේ විහිළු කාර්යයක් වාසේ. මනුෂ්‍යත් ඒකම වීලුවක් කරගෙන ජීවත් වෙලා තියෙනවා නස්සුඩින් කියේ. මුල්ලා නස්සුඩින් මුල්ලා කියලා කියන්නේ ලොක්කා කියන අදහස නැත්නම් වැඩි හිටියා. මේ මුල්ලාගේ වැඩේම ඉතින් ඔය මොකක් හරි එකකින් එයා ඉතින් ඒ කෙරුවට ලෝකයට පෙන්නේ විහිළුවක්. මේ දවසක් පාරයි හිටවලා තියෙන පාන් කණුවක් ඇට මුල්ලා හොයනවලු. යාළුවෙක් කෙනෙක්ම ගාලු මුල මොනවද හොයන්නේ? අනේ බලපංගු යතුරු නැති උනානේ කිව්වා. හා දැන් මේ රැය වෙලා යතුරු වෙලා දෙන්නේ ධර්මනුෂ්‍යයත් ධන බිම ඇනගෙන දැන් මුල්ලයි දෙන්න තියෙනවා හොයනවලු හොයනවලු පැය ගාන තනකොලයක් තනකොලයක් පාස් හොයනවා යතුරු නැහැ. ධර්මනුෂ්‍යවලු මොන පාට එකද? ආ මේ කළු පාට මෙන්න මෙච්චර දේ පුරෝ යතුරු. ඔගේ මොකද්ද කරන්නේ? මෙන්න මේ පාට විදි කියලා ගැට ගහලා තිබ්බා. ඔහොමම අහගෙන අහගෙන අහගෙන ඉතින් මේ මනසට තේරෙනවලු මේ හරි හොයලා වැඩක් නෑ ආනෝට අවුල් මොන කොහෙදද නැතුනේ. නැතුනේ නම් ගෙදරදී කියනවා. කුඹරි පොල් අයිමන් සෝදුලිය. කිතනෙට මේක ගෙදර ලයිට් නැහැ. ඒ නිසා මම මේ ආලෝකයෙන් තන හොයනවා. අපේ මුළු ජීවිතේම මේ මුල්ලගේ දේම කරන්නේ. අපි කවදාක සත්‍ය තියෙන තැන හොයන්නේ. ඒ මොකද එතන ටිකක් අඳුරුයි. එතන ගඳයි. එතන අපුලයි. එතන නීසසයි. එතන ඒකාකාරී. එතන බය එළවන සුළුයි. එතන පතනම දෙදරවන සුළුයි. ඒ නිසා අපි හොඳට පදනම් සහිත ආලෝකමත් දිතුනන තැන් වල ලොකු ලොකු ගුරුතුරු ගාව ලොකු ලොකු තැන් වල ගිහිලා හොයනවා. නමුත් අපි හොඳටම දන්නවා යතුරු නැති උනේ ඔයිට වැඩි අන්ධකාර තැනක. ඉතින් සර්වඥාන්සේ මේකට නැවත හරවන්න තමයි මතක් කරන්නේ කායේ කායන් පස්සේ විහෙ විහෙරති කියලා එතනයි දුක්ඛ සත්‍ය කියන්නේ. එතනයි සමුදය සත්‍ය කියන්නේ. එතනයි නිරෝධ සත්‍ය කියන්නේ. එතනයි මේ මාර්ග සත්‍ය කියන්නේ. නමුත් අපි පින්කරනද ඒ වට වන්දනාව යනවා. ඡන්ද දිව යනවා. හරි මේ හරිය කැවිදින. ඒ කැවිදින කැවිදින අපි දන්නවා මේ බාහිරටයි හිත වෙදෙන්නේ. නමුත් ඒක තමයි අපි උරුමේ වෙලා තියෙන. තමයි අපේ සංස්කෘතිය වෙලා තියෙන. අපේ හැදියාව වෙලා තියෙන. ඕක තමයි විදිහට යන්නේ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ අපි දෙයක් මේ කයේ කයano බැලීමම මුල් කරගෙන කටයුතු කරනකොට ලෝකයට පේනවා මොකද්ද මේ මිනිස්සුගේ මොලේ නරක වෙලා කියලා. මේ කතිය කියනවා මේක තමයි ලොකුම පින්කමගේ මේ කතිය කියනවා කලේ උත්තම දෙයක මොකද කරන්නේ? එහෙනම් දෙකම ඇත්ත එක වහගෙන ඉන්න එකක්. අපි එහෙමද අපි එහෙම නෙමෙයි අල්ලපු ගෙදර කට්ටියට කරුණා කරනවා මෛත්‍රී කරනවා සමාජ සේවාල් කරනවා මේ දේවල් කරනවා බෞද්ධ කොඩි මහනවා බෙර ගන්නවා ගෙජ්ජි හොල්ලනවා එහෙම මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේක නිකම්ම නිකන් මේ පුස් ව්‍යාපාරයක් නියම දේ තියෙන්නේ අන්න අර බෙර ගන්න ගෙජ්ජි හොල්ලන දැන් කියලා ඕක තමයි කියනවා බුද්ධ ආගම වෙලා තියෙන්නේ ඉතින් මේකට අපි ඇත්තටම hina වෙන්න විදියක් නැහැ මොකද තමයි මේ මේකෙන් ගිය ගමන් අපි ආවදත් නැතෙන්නේ ඔතෙන් මේකෙන් තේරෙන්නේ මොකද්ද අපි මේ කයේ කය අනුව බැලීම ඇත්ත ඇති හැටි බැලීම එහි ඇත්තා වූ මේ නිරස ගතිය මත එහි ඇත්තා වූ මේ ඒකාකාරී ගතිය මත එහි ඇත්තා වූ මේ පදනමක් විරහිත ගතිය මත අපි පස්සට දාලා තියෙනවා නිසා භගවතුන්වහන්සේ කායේ කායන පස්සේ විහෙරති කියලා ඒ කායේ කායano බැලීම පිළිබඳව කරුණාවේ මෛත්‍රියෙන් පෙන්ලා දෙනවා කොහොමද කායේ කායනෝ බලන්නේ කායේ කායනෝ බලන්න නම් බාහිරේ හිත විසිරෙන කාම වස්තුන්ගේ තොර කරන්න. අපි අර මහසිව ස්වාමීන් වහන්සේ කතාවස්තුවේ දක්වන විදිහට මේ පුංචි හාමුදුරුව අර මහාචාර්ය ධනම සහිත මහසිව හාමුදුරුවන් කියනවා මේ බණ භාවනා කරන්න ඔබ වහන්සේට මට මුලින් උපමාවක් කියලා දෙන්න වෙනවා මොකක්ද උපමාව? <clears throat> හිල් හයක් තියෙන තුඹසකට තලගොයේ ක්‍රිබෙනවා. එතකොට මේ තලගොයා මරා ගැනීමට කැමති මස්සද්දා මොකද කරන්නේ? ඉතින් තෝටේ ස්වාමීන් වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරන උගාවක් වැඩිමහල් දැනුම සහිත ස්වාමීන් වහන්සේම ප්‍රශ්න අහන්නේ සත් අවුරුදු සාමණේරුන්. හිලාක් තියෙන උඹහකට කල් තලගොයේ ක්‍රිබුවා මොකද කරන්නේ? අර දැනුම ඇති ස්වාමීන් වහන්සේ කියන හිල් පහක් වහන්න ඕන. පහළ හය වෙනි හිලෙන් දුම් පිඹින්න. තුඹ ඇතුළට දුම් ගියාට පස්සේ අර මේකට ඉන්න බෑ තලගොයාට යන්න බලනවා යන්නේ තිල ඔක්කොම වහලා ඒකට එක හිලයි තියෙන එකෙන් පයින්නකොට අල්ලතයි. ඒ වගේ පොඩි ආනුගෙන ඔබ වහන්සේ ගැන තිල්හක් සහිත උඹා. ඔබ වහන්සේගේ ඇහ කියන්නේ එක කටක්. කට කියන හතේ මේ කන කියලා කියන තවත් කටක්. නාසය කියලා කියන්නේ තවත් විවරයක්, ජීව කියන්නේ තවත් විවරයක්, කය කියන්නේ තවත් විවරයක්, මනස කියන්නේ තවත් විවරයක්. ඔය හයේම ගනුදෙනු සිදු වෙනවා නම් ඕක ඇතුළට ගිය තලබය අල්ලන්න අමාරුයි. ඒ නිසා ඔබ වහන්සේට සිද්ධ වෙනවා තලබය අල්ලන්න ඇත්තටම ඕනේ නම් ඕකෙන් හිල් පහක් වහන්න. මාළේ ගායකෙන් දුක් ගන්න. ඒ නිසා භාවනා කළා කායේ කාය අනුපස්සී වෙන්න ඕනේ නම් රූප ධර්මයකට අවධානය යොමු කරන්න ඕනේ නම් ඇහි ගන්තුණු නතර කරන්න. එක්කෝ රූප පෙනෙන්නේ නැත්නම්කට යන්න අන්ධකාරයක නැත්නම් ඇඳේ පහරන්න. ශබ්ද නැහැ එන තැනකට යන්න නැත්නම් <clears throat> ශබ්ද පිළිබඳව අවධානය යොමු නොකර ඉන්න. නාසයෙන් ගඳ සුවඳ නොදැනෙන මධ්‍යම වාතාවරණයක් තැනකට යන්න. කටෙන් කතා කරන්නත් එපා, කෑම ගන්නත් එපා. කයෙහි සිදුවෙන මේ ක්‍රියාවලියට මනස සම්පූර්ණ යොමු කරලා බලාගෙන හිටියොත් මේ කයෙහි කාය සංඛාර කියලා කියන්නේ කය තියෙන බවට නැතුවම ඇති අත්‍යන්තම ලක්ෂණය තමයි කය පවතින බවට මේ ආස්වාස ප්‍රසවාස දෙක. ඒකට කියනවා කාය සංඛාර කියලා. සංඛාර කියලා කියන්නේ ඡාරය, මණ්ඩිය, අඩිය ඒකේ තියෙන මදේ කයක් පවත්තන්න නම් පණක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම හුස්ම ගන්න දිනුවක් සිද්ධ වෙනවා. පාන කියන වචනේ හැදලා තියෙන්නේ හුස්ම බොනවයි කියන අදහසෙන්. ඒක තමයි මේ ප්‍රාණය කියලා හදාගෙන තියෙන්නේ. හින්දු භාෂාවේ ප්‍රාණ යාමයේ කියලා කියනවා ඒ හුස්ම ගන්න දිනුවට. අපි ඕකට කියනවා ආනා අපාන ආනාපානේ පවතින තාක්කල් පණ තියෙනවා. ඒක නිසා ඒ මතු මතේ තමයි ඉතුරු වැඩ පිළිවෙල තියෙන්නේ. අතපය හොල්ලන එක, ඈත මෑත බලන එක, තද්ද අහන එක ආදී දේවල් ඔක්කොම විසිතුරු විස්තර. අත්‍යවශ්‍ය ක්ෂාරය පවතින හුස්මේ. ඒක නිසා අනෙක් ඔක්කොම වැඩ නැතර කරුවොත් විතරක් අපි අවධානය කලාතුරකින් හෝ වැරදීමකින් හෝ අභ්‍යාසය නිසා හෝ මේ සංස්කාරයට යොමු වෙන්න පුළුවන් කාය සංකාරයට. වචී සංකාරات නෙවෙයි, මනෝ සංකාරات නෙවෙයි. කාය සංකාරයට යොමු වෙනවයි කියලා කියන්නේ හුස්මට හිත යොමු වෙනවා. ඒ නිසා සර්වඥාදී සඳහන් කරනවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිහීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපත්ත වේත්වා. එතකොට මේ අස්වැකීම සම්පේරවාද බුද්ධ ආගමේ ප්‍රධාන අංගයක්. සඳ නැති තැනකට යන එක ඒක නෙමෙයි මෙච්චර මේ අමවර්තනක් හොයාගෙන දුර බැහැර යන්නේ මේ සඳ නැති තැනකට යන්න. ඒ වගේම වාතය කුප්පණ සුළු කඳ සුවඳින් තොර වෙන්න ඒ වගේම අපේ මුඛයෙන් භාවනා කරන වෙලාවෙදී කෙරෙන ගන්තුන් මත ගන්න. මේ තැන බෝඩ් දාලා දිනවා මේ නෝබල් සයිලන්ස්. ඒ වගේම කැමත් නැහැ. ඊට පස්සේ තමයි අවධානයේ හිත යොමු කරන්නේ මේ ආස්වාද ප්‍රසවාසයට. ඇත්තටම කියනවා ඊටත් වැඩිය හොඳයි කියලා. ඒ රූප ශබ්ද ගන්ධ රස දේවල් වල තියෙන ගන්ජුන නතර කරලා ස්පර්ශය පැහැපීම මුළු කයෙම ගන්නේ කියලා. ඉන්නේ ඉරියව්වට හිත දාන්න. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? සමහර ජීවිතේ පළවෙනි වතාව නැත්නම් සංසාරේ පළවෙනි වතාවට මම දැන් මෙතන. මම දැන් මෙතන ඉඳගෙන ඉනවා ඉච්චා. ආනේකට හිත යොමු කරන එක ලේසි. ඒ මොකද හිත මෙතුවක්කල් ඊයට හෙටට නිසි නිින්දේ නිදල්ලේ හැසිරුණා. ඒ වගේම මෙතනම නෙවෙයි, කයෙම නෙවෙයි, ඉරියව්වෙම නෙවෙයි මේ උතුරු කුර දිවයිනේ, දකුණු දිවයිනේ, වමේ දකුණේ මොකද වෙන්නේ කියලා හිත විසිරියක්. විසිරී ගියා. දැන් කයට ගත්තා. ඊපස්සේ මෙතන ඉඳගෙන අල්ලපු ගෙදර මොකද කරන්නේ? අරයා මං ගැන මොනවද කියන්නේ? ආදි වශයෙන් අනුන් ගැන හිතනවත් නෙවෙයි. මම දැන් මෙතන. ආහන ඒකට එකපාරට අච්චර විශාල ලෝකෙක අවරං කැලපු, කස්තිරං ගහපු, ඇවිදපු, අන්නතර වෙච්ච හිත කපාරටම පුංචි අරමුණක කණ්ඩායමයි. ඒ නිසා අපි මුළු කයට හිත යොදනවා. කයට හිත යොදලා ඒක ටිකක් කීකරු කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දෙනවා. ඒක උඩුකයට ගෙන උඩුකයෙන් හැපෙන තැනට හිත යොදා ගන්න පුළුවන්. ඉතින් මේක එක විදිහක ගොක් විසිරිච්ච හිත යම් විදිහකට කීකරු කරගන්න වැඩ පිළිවෙල. ඉතින් මේකට විවිධ උපක්‍රම තියෙනවා. මේ අපි මේ වෙලාවේ ඉදිරිපත් කරගත්ත ක්‍රමයි. ආනියම කරගත්තට පස්සේ අපි හිතමු දේ මතක් කරගත්තා වාගේ. ඒ හිතට හිතවිලි වලින් අරතරම බාධාවක් නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ වේදනා මාරුකුත් නැත්නම් සද්ද වලින් බාධාවකුත් නැත්නම් හිත ඉබේම වැටෙන්නේ ඔය ආසත් ප්‍රසාසය. ඉඳවර කල්පනා කරන්න අපිට නැගිට ගන්න බැරි විදිහට උඩුකුරෝ හොවින මේ ලෙලක් හැදිලා හිත අවදියෙන් ඉන්නවා නම් අපි නතර වෙන්නේ ඔයිලි වලලා ලෙඩ වෙලා, පාළු වෙලා, තනි වෙලා, කොම් වෙලා ඉන්න වෙලාවට හුස්මත් එක තමයි. හරි එහෙස කරයි. ඔය හුස්ම දැක්කත් එච්චර ප්‍රියමනාපයක් නැහැ. නමුත් ඒක දැන් ලෙඩ වුණා වගේ. අමාරු වෙටනවා වාගේ අපි අනිත් සියල්ලම අමතක කරලා හුස්මට යොදනවා මෙතන තියෙන හුස්මට ප්‍රියමනාප ආකල්පකින් බලන්න. නැත්නම් ඒක ගෞරව සම්ප්‍රයුක්තව කරා. එතකොට ප්‍රධාන වශයෙන් මේ උස්සේ හුස්මේ සතෝ අසසති සතෝ පස්ස සති කිය ඒ සතියෙන් යුක්තව ආස්වාද කිරීම ප්‍රසවාස කිරීම පටන් අරගන්න හැටි දැක ගන්න පුළුවන්. ඒකයි මේ කායනුපස්සනා භාවනාවේ මුල සහ අග ඉද බික්ක වේ බික්කු කායි කායනුපස්සී වේදී ආතාපි සම්පජානෝ සතිමාන විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා ඒ ධ්‍රුව පදයක් සඳහන් කරනවා. හැම පරෝයකදීම මුලට අගට කායනුපස්සනාව මේක සර්වඥයන් සඳහන් කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. සාමාන්‍ය ඕන සූත්‍ර පිටකයක් තරඟ බලනකොට සති සම්පජාඤ්ඤ කියන වචනේ අපි හමු වෙන්නේ මෙතන සම්පජානෝ සතිමා කියලා කියනවා. හැබැයි ඒක මේ අටුවාචාරින් වහන්සලා පිළිගන්නවා. එච්චරම මේ දේශනා විලාසයක් කටේ ඌරුවක් මිස මිස එච්චර ලොකු අර්ථයක් ඇත නැහැ කියලා සති සම්පජඤ්ඤෙම තමයි සම්පජඤ්ඤ සති කියන එක පාවිච්චි කරන්නේ. ඊට ඉස්සරහින් තමයි ආතාපී කියන මේ චෛසික ගුණය වීරිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද යම් ආකාරයකින් මේ වාගේ වැඩකට ගැලපෙන්න තරම් වීරියක් එහෙම නැත්නම් ශක්තියක් හිතුවේ නැත්නම් හිත මේචල් වෙන්නේ නැහැ. ඒ නිසා ආතාප ගුණය කෙලස් තවන බැර. පිටින්ට අවශ්‍යයි. ඒ කෙලෙස් තාවන වැරෙන් තමයි අපි ත්‍රිවිධ රත්නය අදහන්නේ. ඒකෙන් තමයි අපි මේ මේ සීලේක පිළිගන්නේ. ඊට පස්සේ දැන් ඔක්කොගෙම ලැබිච්ච මේ යාදෙන සප්පාය වාතාවරණය තුල දැන් ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාසා භාවනා කරන හිත මෙනෙහි කරන හිත යොදවන්නේ මේ ආතාප ගුණය නිසා නැත්නම් මේ වීර්ය ශක්තිය නිසා. අනේ ආතාපේ ගුණය යම් තැනක හැලුණා නම් වැටුණා නම් වහාම සිද්ධ වෙන අතවරය තමයි සතිය කැඩෙන්නේ. වෙන විදිහකට ඒක කියන්නේ මෙහෙමයි සතියට ආසන්න කාරණාව වීර්යය. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ පංචේන්ද්‍රිය දක්වන්නේ. ඒ නිසා වීර්ය යම් තැනක ගිලුණා නම් කුසීතකම එතන පළපදියම් වුණා නම් ඉස්සල්ලාම වෙන්නේ සතිය කැඩෙන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානයේ සතිය කායවපසනාවේ සතිය ගරුතන් හිලා සලකන ගෞරවලා තන්නේ සලකන යෝගාවචරයේකට ඒ ආතාප කියන ගුණය අලුතින් කියලා දෙන්න දෙයක් නෑ වැදගත් කියලා. වැදගත්මයි. කාවස්‍ය. ඒ සාමාන්‍ය ඊයක් කන ගොවියා හරක් දෙන්නාගේ අවධානය වැඩේ යොමු කරවගෙන නින්දට වැටෙන්නේ නැති වෙන්න අඳහරපාන. ගැල් පතින ගැල් කරුවා ගැල් කවි කියන. හරක් වෙන අවදීන් තියානින්. එහෙම නැත්නම් එහෙම හරකුන්ට හරි වෙහෙසයි. අපි ධනිනා උදී වැඩගත්තාම කීයට හැන්ද වෙනකම් එළවෙනවා. කොළපා ගන්න ගත්තාම අnder පපා ඉතින් හරහක් වෙන උනන්දු කරනවා. ඒ වගේ තමයි අපි භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ මේ වීර්ය ක්‍රියාත්මක කරුවේ නැත්නම් ආතාප වීර්ය ඉබේම මේක සීතල වෙලා කුසීත වෙලා අපේ හිත අරමුණෙන් පිට ගිහිල්ලා මේ විවිධාකාර වල්මත් වීම සිදු වෙනවා. ඒ නිසා ආතාප ගුණය ඉතාම වැදගත්. ඊගාවට තමයි මේ සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. මොකද ආතාපයක් නැතුව යොදන ලද මෙහෙවන ලද සක්‍රිය කරගන්න ලද වීර්යයක් නැතුව සතියක් හටියන්නේ. ඒ සතිය තමයි අපි මේ සතෝ වාස සති සතෝ පස්ස සති කියන එකට පස්සේ යොදවන්නේ. එතනදී හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. විස්තර කරගන්න තරම් හිතන්නේ කාටත් වගේ තුන් අඳු කරනවා ඒ වගේම මේ අවබෝධයෙන් දේශනා කරන එකේ තියෙන ගැඹිරත්වය වටහා ගන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසආතේ හිතියෝ යොමු කරගත්තට පස්සේ ඒක මූණට මූණ දාගත්තට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ ඒක ආස්වාස කොටස ප්‍රසවාස කොටස මේ කොට හඳුනා ගැනීම. එහෙම නොවුනොත් ආස්වාද ප්‍රසආත දෙක සමවදා සලකනවා නම් එකකින් අදහස් වෙන්නේ වීර්ය හරියට යෙදවිලා නැහැ සතිය තියුණු වෙලා නැහැ. තියුණු කිරීමටයි අපි මේ සතිපට්ඨාන වඩන්නේ. ඒ නිසා දකින්න දේ දෙක වෙන් කරලා හඳුනා ගන්න උත්සාහ කරන්න කරන්න වීර්ය වැඩෙනවා කරන්න කරන්න සතිය දියුණු තියුණු සත්‍යයටපත් වෙනවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා මේ සතිය ආස්වාසයට සහ ප්‍රස්වාසයට වෙන් වෙන් වශයෙන් යොදවනවා. ඉතින් මේක අපි කියනවා නම් අපි ව්‍යාපාරයක් කරනවා අපි මොකක් හරි ශිල්පයක් හදාරනවා නම් මේ විදිහේ ඊටාත්ම තීක්ෂණව ඒ ශිල්පේ පුහුණු කරනකොට අපිට ලාභ සත්කාර ලැබෙනවා. විවිධාකාර භෞතික සම්පත් ලැබෙනවා. නමුත් මේ කියන වීර්යය මේ කියන සතිය මොනවාක්වත් හම්බෙන්නේ මේ ආස්වාසේ මෙච්චර විස්තර සතියෙන් බලලා ප්‍රස්වාසේ මේ විදිහට විස්තර වශයෙන් බලලා මොනවද හම්බෙන්නේ? ලාභ සත්කාර මොකක්වත් හම්බෙන්නේ. නමුත් අපිට එකක් තහවුරු වෙනවා හිත ඒකාන්තේ වර්තමාන මොහොතේ පවතින. ඇත්තටම ආනාපානේ පොදුවේ බැලුවත් වර්තමාන මොහොතේ තමයි. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා බලන්න හදනකොට අර වර්තමාන චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්‍ය ගෝතිප වේ. ඒ නිසා ඉස්ලාම කරගන්න ඕනේ ආනාපානිය. මූලට මූල දාලා අල්ලගන්න එකයි. එතින් ආව එනකම්ම විස්තර හිතන්න යන නරකයි. මුළු කයේ තිබ්බ හිත උඩුකයට ගන්න. උඩුකයේ තිබ්බ තැන හැපෙන තැනට ගන්න. හැපෙන තැනට ගත්තයි කියලා කියන්නේ ආනාපානේ මූණට මූණ ගත්තා. ඒක යා දුන්නා නම් හිත එතන ඉස්පාසු වුණා නම් හිත එතන සීජි වුණා නම් ඊගාව පියවර දැනගන්න ඕනේ මේ ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් කළ හොඳට විස්තර බලන්න ගත්තොත් අර ගෙනාවු සතියත් වීරියත් දිනු තුන තත්යකටපත් වෙනවා. මේ විදිහට ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්නා කටයුත්තට යන්න එකලස් කිරීම රාශියක් අවශ්‍යයි. ඒකලස් වෙන බව එතන එතන දැනගෙන ඒ සඳහා ඊගාට කළ යුත්තේ මේකයි කියලා කියනද යෝගාවචරයම ඉන්නවා මිස කවුරක්වත් උදව් කරන්න කෙනෙක් නැහැ. ඒක කොච්චර ධර්ම ධර්ම තිබුණත් කොච්චර කුසල ඡන්දේ වශයෙන් නිවන් දකීම ආසාව තිබුණත් ඒ එනේන වෙලාවේදී ඒ ඒ දේට ඒ ඒ යදවුම හරියට කරගන්න බැරි වුණොත් ඉතින් සාර්ථක ඵල නෙලා ගන්නවා. ඉතින් මෙතන ඉතාලවදගත් වෙනවා අපට අනුසුද්ධ කිරීම. අමලා සුද්ධ කරනවා කියලා කියන්නේ ධර්ම සාකච්ඡාව. සාකච්ඡා අනුග්‍රහිතය කියලා මේකට කියන්නේ. ඒ මොකද මෙහෙම පොදුවේ උපදෙස් දෙනකොට ඒ උපදෙස් වල එක එකකට අවශ්‍ය විශේෂිත උපදෙස් නැහැ. ඒ කියන්නේ එන ප්‍රශ්න වලට නැගෙන නැගෙන ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ නිසා එක එක්කෙනෙකුට පොදු හෝ පෞද්ගලික සාකච්ඡා අවශ්‍යයි. අනේ සාකච්ඡා කරනකොට ඒ පුද්ගලයා Tamanට වෙච්ච දේ Tamanට දන්නා මට්ටමින් විස්තර කරනවා. මුත් අහගෙන ඉන්න කර්මස්ථානාචාර්යවරයා දුරට අහගෙන ඉඳලා මතක් කරලා දෙනවා මෙය විස්තර වලින් කිසි ගොනුවක් එල්ලයක් එකලසක් එන්නේ නැහැ. එකලස ගොනුව එල්ලේ ගන්න නම් හැම විස්තරයක්ම ආනාපානට පදනම් කරලා කතා කරන්න. වෙන විදිහට කියනවා මූල කර්මස්ථානට පදනම් කරලා කතා කරන්න. එහෙම නොවුනොත් අහගෙන ඉන්න කෙනාගේ සිත වික්ෂිප්ත වෙනවා. කතා කරන කෙනාගේ සිත වික්ෂිප්ත වෙනවා. ගන්න තොරතුරු ගුණයක් ගන්න බෑ ගොනුවක් නැහැ. නිසා සතෝ ආස සති සතෝ පස්ස සති කියන තැනට යනකොටම ඉස්සරහට තියෙන ඊට වඩා සියුම් සියුම් වැඩ පිළිවෙල සඳහා හිත දකස් කර ගන්න නම් මේ මූලික වශයෙන් ආනාපානට වැඩිච්ච හිත ආස්වාසයට වෙනම ප්‍රස්වාසයට වෙනම හිතේදීම වැදගත් දෙයක් තිබුණට වඩා සතියක් එකට අවශ්‍ය කරන දෙයක් වැඩි වීර්යයක් අවශ්‍ය කරන දෙයක් ටිකක් භවනාව ආයාස කර වෙන්න ඉඩ තියෙනවා ඒ වුණත් කවදා හෝ මේක හඳුන්ලා දුන්නොත් රහත් මාර්ගයේ දක්වාම අත නෑර උදව් කරන කල්යාණ මිත්‍රෙක් වඩපත් වෙනවා. කිසි දෙයක් ඉදිරිපත් වෙච්ච ප්‍රමාණයෙන් අපි සතුටු වෙන්නේ. අපි ඒ සඳහා විමසුම් නොවනේ යොදවලා තවදුරටත් ඒක විතර සවිස්තරව කටයුතු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ආනේ විදියට සතෝ අසසති සිතෝ පසසති කියන විදියට ආස්වාද ප්‍රස්වාස බලන්න පටන් අරගත්තොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේ පස්සට පස්සට උදව් කරන තාමත් වැදගත් කරුණු සමහරලාට මේක මේ වෙලාවට යෝගාවචරයට අත්‍යවශ්‍යත් නැහැ මොකද පස්සට වැදගත් වෙන වැදගත් කරුණු රාශියකට දොරවල් විවෘත වෙලා තියෙනවා ඇවිලිලා නැහැ ආස්වාසිය දිහා බලනකොට අපි මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හුස්ම රැල්ල හුලං රැල්ල නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුවේ විස්තර වශයෙන් දිගයි කොටයි ආදි වශයෙන් බලනවා එහෙම නැත්නම් ඒක හමියදි සංවේදීතාවය මත අපි ගොත් දකුණු නාස්පුඩුවේ කෙලවර නැත්නම් වම් නාස්පුඩුවේ කෙලවර නැත්නම් උඩු තොලේ කෙලවර ඒ සංවේ අපි හිත තෝරගත්ත තැනට උලංග රැල්ල වදිනකොට මේ සංවේදීතාවයට මොකද වෙන්නේ හැපෙන තැන කොහොමද ඉස්මතු වෙන්නේ එහෙම නැත්නම් ඒ හැපෙන තැනට හුස්ම රැල්ල වදිනකොට දැනෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කොච්චර විවිධද විෂමද කියලා බලනකොට මූලික වශයෙන් ආස්වාස් ප්‍රස්වාසයේ බැලීමේ පැතිකඩ තුනක් තුනක් තියෙනවා ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් මූල ධර්ම වශයෙන් තුනක් තියෙනවා. මේ තුනෙන් සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රය විතර කරන්නේ මුල් කොටහ. තමයි අපි මේ තව පොඩ්ඩකින් ඉස්සරහට ගන්න හදන. මේ ජීකං වා රස්සං වා සබ්බකාය පරිසංවේදී පස්සම්බයං ආදී කියන මේ හතරම කෙලින්ම සම්බන්ධ වෙන්නේ හුස්ම රැල්ලට පමණයි. හැපෙන තැනට හෝ හැපෙන තැන දැන අත්දැකීමට සම්බන්ධ වෙන්නේ නැහැ. මුතිකා නැත්නම් නැත්නම් හුඟා කියලා කියන තුරන් තාක්ෂණික ගතිය අපේනවා මගේ මේ ඉදිරිපත් කරන ස්වරූපේ. නමුත් මම කියන එක බාරක් කරගන්න ඕනේ නෑ. පස්සට මේ අවශ්‍ය කරන කාරණාවක් මෙතන මේ යටිපව් කරගෙන යන්න හදන්නේ. ඒක පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ. ආ සතුටාන සූත්‍රයේ කායනපසන කොටසේ අවධානය යොමු කරන්නේ හුලංගල්ලටයි. හුස්ම ගන්නටයි හැපෙන තැනට හෝ හැපෙන තැන වැටහෙන උණුසුම් සිසිල් කටි වලට නෙවෙයි. නමුත් යෝගාවචරය හැම යෝගාවචරයකම සමත යානිකම නෙවෙයි. සමහරු විපස්සනා යානිකයි. සමහරු යුගනන්දයි. ඉතින් ඒ කොයි කෙනාට දොර අරවන්නට නම් නිකන් ඉංගියක් දීලා යන්න ඕනේ. මෙතන සමහර විට හුස්ම රැල්ල නොදැනුණා. ඒකට අවධානය යොමු නොවුණත් සමහරවිට හැපෙන තැන දැන ගැනීම මාගෙන් ආනාපානෙ මං ඉන්නවා කියලා ලකුණ ගන්න පුළුවන්. තව සමහරෙකුට මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ආදී වායෝ පොට්ටබ්බ ධාතුවේ අත්‍යන්ත ලක්ෂණ දැනගන්නා පමණින් මම ආනාපානෙ ඉන්නවා කියලා ලකුණ ගන්න පුළුවන්. තුන් වොල්ලම නැත්තම් ඔය දොරවල් තුනම සුදුසුකම් මිස නුසුදුසුකම් නෙවෙයි. තුනම වැටුණා කමන්නේ එකක් වැටුණා කමන්නේ. අව සමාධි භාවනාවට අවධානය කරන ගුරුවරු අනිවාර්යයෙන්ම අවධානය ලොක් කරන්න හදන්නේ යොමුව දෙන්නේ මේ හුස්ම රැල්ලට. විපස්සනා භාවනාවට වැඩි ගෞරවයක් කරන වැඩි යොමුවක් වැඩි ගුණයක් දෙන භාවනා ක්‍රම හුස්ම රැල්ලට වඩා හැපෙන තැන සහ හැපෙන තැන අත්දකින්න කර්ම වලට හිත යොමු කරනවා. නමුත් ආධුනිකයෙක් යෝගාවචරයක් මේ තුනම සමාන තත්වෙන් ගියොත් සමානව සලකගෙන ගියොත් කොයි එකටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව වඩාත්ම ආවේනික වූ තමන්ගෙන ආපු උපනිෂේ සම්පත්‍ය පාරමිතා සම්පත්‍ය වල හැටියට පාර දියුණු කරගෙන යන්න පුළුවන්. මේ සරතුරු නොදැනගත්තයි කියලා භාවනාව වර්ධින්නේ නැහැ. දැනගත්තයි කියලා අවුල් කරගන්නත් එපා. ඒ නිසා වරක අපිට ඉහළ පාගෙන හුස්ම පෙනේ. වරක හැපෙන තැන නිකන් පොල්කෙන්දක් දාලා නාය කිචි කවන්න වාගේ එහෙම නැත්නම් මේ මේ හිරි වැටුණා වාගේ නැත්නම් මෙතන මීමැසි පොදියක් දෙබරයක් බැඳා වාගේ එක එක ආකාර වලින් මේ හැපෙන තැන පේන්න පටන් ගන්නවා. තව සමහරෙකුට මොකද හොඳට තේරෙනවා මේ ඇතුළේ නෝස්ම නිසා මට උණුසුමක් වැටෙනවා පිටින් නිසා මට සීචලසක් වැටෙනවා. ඇතුළේ සූක්ෂම මට හිතන වැදිලා විසිරී යන ගතියක් තියෙනවා. පිටින හුස්ම නූලක් අදිනවා වාගේක සීරුවට යනවා ආදි වශයෙන් අත්දැකීමේ විස්තරක් තියෙනවා. ආන්නේ විදිහට අහන කෙනා හුදුට ආගෙන ඉන්න ඕනේ. මනපාන හිතේ යදුවනම් මේ තුනෙන් එකක් අවුල. හැබැයි ඒක ඒ පමණින්ම බාර ගන්නට යන්න නරකයි. ඒක නැවත නැවතත් යොදලා නැවත නැවතත් යොදලා මේ පාළිය සඳහා කරන වචන අපි මෙතෙන් දිගිට්ටු කරගන්නවා නම් ආරම්මණයද බලන්නේ, ద్వාරයේද බලන්නේ, තදුපපන්නේද බලන්නේ කියන්නේ. ආරම්මණය කියලා කියන්නේ මෙතන සමත අරමුණ ඉහළ පහළ හුස්මරයි. ద్వාරයේ වශයෙන් කායද්්වාරයේ වෙන්නේ හැපෙන තැන. එතන කියන සංවේදී කාම. තදුපපන්නේ කියලා කියන්නේ ඒ අරමුණ ඇවිල්ලා එතන වදිනකොට දැනෙන දැනෙන්න අත්දකින්න අත්දකින්න දේ. ඔය කොයි එකක් භාවනාවට වළංගුයි. කොටින්ම කියනවා නම් ඔය තුනෙන් එකකින් පිටනම් තියෙන්නේ අසතිය කියලා කියන්නේ. ඔය තුනෙන් කොයි එකක් හරි ඉදිරිපත් වෙලා තියෙනවනම් සතිය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ යෝගාවචරයට ඒක දිගේම ගියොත් සතිය චුන් භාවිකු සමාධියකට එන්න පුළුවන්. එමනම් යාට හොඳටම විතර වෙන්නේ මොකද්ද? ටිකටෝම ආනාපානට මුහුණ දාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසායි මම කිව්වේ මේ සතිය ආස්වාසයට වෙනම ප්‍රසවාසයට වෙනම දකිනකොට හරි විෂිතුරුයි භාවනාව. සමාධිය මේ වීර්ය හරි සක්‍රියයි. සතිය බොහෝම ඉතරා බලන්න පටන් ගන්නවා. ඉතින් මේක නැතිවීම නුසුදුසුකමක් නෙවෙයි මම මෙතන මතක් කරනවා. නමුත් මේ යෝගාචරණයක වැඩ කරනකොට මම දැකලා තිබුණා. ඒක පිළිබඳව හොඳ සවිස්තරව කියන්න පුළුවන් නම් ඒ යෝගාචරණයේ ආරම්භයේ හොඳ පෙරදක්මක් සහිතයි. මොකද හැමෝටම මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ කිසිම දෙයක් වැටෙන්නේ ආනාපානයේ හිත තියෙනකොටම ශබ්ද දිගේ දුවන වේදනා දිගේ දුවන හිත විලි දිගේ දුවනවා නම් සමහර විචක ඒ පුද්ගලයා ආනාපානට අභව්‍ය පුද්ගලෙක් වෙන්නත් පුළුවන්